ඊළඟට වචනය. වචනය කියලා කියන්නේ අපි වචන හසුරවන්නට ඕන අර මූලික පරමාර්ථයට පටහැනි නොවන ආකාරයට. එතන මූලික පරමාර්ථයනේ තමන් සන්තක දෙයින් අනුන්ට යහපතක් කිරීම. නමුත් අපි කතා බහ කරනකොට හැමතිස්සෙම තමන්ට ලැබෙන ප්‍රතිලාභය පිළිබඳව නම් කතා කරන්නේ ඒ පිළිබඳවම නම් අනිත් අය දැනුවත් කරන්නේ මේ පින්කම හොඳට කරගත්තොත් අපිට මේ මේ විදිහට සසර ගමනේ සැප ලබන්නට හේතු වෙනවා මේ කටින පිංකම කරගත්තන් පස්සේ මේ විදිහට සක්විති රජසප සක්දේව් රජසප ලබන්නට පුළුවන් වෙනවා. එහෙම කියලා තමන් තමන්ගේ මනසත් තමන් අනුන්ගේ මනසත් ඒ වචන වලින් මූලික පරමාර්ථයෙන් පරිබාහිර තැනකට යොමු කරනවා නම් ඒ තනත්තාගේ වචන හැසිරීම ඥාන සංප්‍රයුක්තයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ වචන නිසා මූලික පරමාර්ථයෙන් ඔබට මනස යන්නට හේතු ඉතින් ඒකට ධර්මදේශන ආදිය සිදු කරන භික්ෂූන් වහන්සේලාත් යම් ප්‍රමාණයකින් වග කියන්නට ඕනේ. එයි අර දායකයාට දානෙහි ආනිසංස කියා දීම අවශ්‍යයි. ඒක බුදුරජාණන් වහන්සේත් සිද්ධ කළා. නමුත් මේ වචන වලින් පුද්ගලයාගේ තෘෂ්ණාව වැඩෙනවා වෙනුවට ප්‍රඥාව අවදි වෙන හැටියට ඒ වචන හසුරවන්න. දැන් ඔබට මේ පින්කම සිද්ධ කළොත් මෙන්න මේ මේ සැප විපාක ලැබෙනවා. ඒ නිසා කොහොම හරි මේ පින්කම කරගන්න කියලා එහෙමනම් භික්ෂුව අනුශාසනා කරන්නේ අර පුද්ගලයා තෘෂ්ණා මූලිකව තෘෂ්ණා බරිතව තමයි අර පින්කම කරන්න පෙළඹෙන්නේ. ඒ නිසා ඒ විදිහට වචන හැසිරීම කුසලයේ ඥාන සංප්‍රයුක්ත වෙන්නට හේතු වෙන්නේ නැහැ. අනිත් අය ඒකට පොළඹවන්න අනිත් අය යොමු කරන්න උත්සාහ කිරීම වරදක් නෙමෙයි. නමුත් ඒ පෙළඹවීම තුළ අනිත් කෙනාගේ ගුණාත්මක බව පිරිහෙනවා. ඥාන සංප්‍රයුක්ත බව පිරිහෙනවා නම් ඒ වචන හැසිරවීම ඒ වචන කතා කිරීම පින්කමේ මූලික පරමාර්ථය ඉටු කරන්නට උපකාර වෙලා නැහැ කියලයි කියන්නට වෙන්නේ. එහෙමනම් එහෙම කුසලයේ ඥාන සංප්‍රයුක්ත කුසලයක් කියලා හඳුනා ගන්නට බෑ. අපි යම්කිසි කුසලයක් સિદ્ધ කරනකොට ඒ කුසලයේ මූලික පරමාර්ථය තේරුම් අරගෙන තමන් එහි පිහිටනවා වගේම අන් අයත් ඒ මූලික පරමාර්ථය වටහාගෙන කුසලයට නැඹුරු වෙන ආකාරයට වචන හසුරවන්නට කතා කරන්නට මෙහෙවන්නට පුළුවන් නම් ඒ තනත්තාගේ වචන හැසිරවීම ඥාන සංප්‍රයුක්ත කුසලයකට උපකාර ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ක්‍රියාව හසුරුවා ගන්නට ඕන අදාළ පරමාර්ථයට අනුව. දැන් දානේ පරමාර්ථය හැටියට අපි සිහිපත් කළේ තමන් සන්තක දෙයින් අනුන්ට යහපතක් කිරීම. ඉතින් භික්ෂුන් වහන්සේලාට නම් දන් දෙන්නේ උන්වහන්සේලාට ආහාර පාන නම් සකසලා පූජා කරන්නේ. ඒ පූජා කරන ආහාර පාන ටික උන්වහන්සේලාගේ කය පෝෂණය කරන්න, උන්වහන්සේලාගේ නිරෝගී සම්පන්නිය සඳහා, උන්වහන්සේලාට දීර්ඝායුෂ සඳහා, උන්වහන්සේලාට සුවසේ ගුණධම් වැඩිම සඳහා උපකාර වෙන විදිහට ඕන හසුරුවන්. අපේ ක්‍රියාව. දාන උපකරණ ආදී පිළියෙල කරනවා නම් ඒ දාන පිළියෙල කිරීමේදී අපේ ක්‍රියාවන් හසුරුවා ගන්නට ඕන ඊට යෝග්‍ය වෙයි. එතකොට උන්වහන්සේලා වැඩම වනවා නම් හේවිසි ගහනවා නම් වරදක් නැහැ. නමුත් හේවිසි ගහන්න හිතන්නේ අපේ තෘප්තිය සඳහා නම් රටට පේන්න නම්. එතකොට උන්වහන්සේලා නිකන් වෙහෙසටපත් වෙලා විතරයි උන්වහන්සේලා ගෙනල්ලා ප්‍රදර්ශනය කරලා අපි මානසික තෘප්තියක් ලබලා අනිත් අය ඉදිරියේ අපේ ගෙදර හොඳ පින්කමක් කළා කියලා අනබෙර ගහලා සද්ද කරලා සිද්ධ කරලා තියෙනවා. නමුත් මූලික පරමාර්ථයට එකඟ නොවේ නම් ඒ කුසලයේ ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් වෙන්නේ නැහැ. මේ විදිහට එකින් එක එකින් එක කල්පනා කරලා බලන්න ඕන තමන් සන්තක දෙයින් අනුන්ට යහපතක් කිරීම. එහෙමනම් හාමුදුරුවරු වාහනේද වැඩමවන්නේ පයින්ද වැඩමවන්නේ කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ ඒක තීරණය කරන්නේ කුමන පරමාර්ථයක් ඇතුවද? කුමන අරමුණකින්ද මේ හාමුදුරුව හැමදාම දානේ වන්දලා වාහනේ වැඩම කරලා බොහොම සුව පහසුවෙන් ඉන්නවා. ඉතින් අපට ඔච්චර වියදම් කරන්න වාහන නැහැ. ඒ නිසා ඔය නැහැටියකට වැඩමවමු කියලා. එහෙමනම් එතකොට ඒ චේතනාව අනුන්ට යහපත කිරීම නෙමෙයි. ඒ වගේම හාමුදුරු වාහනේ වැඩියොත් කාටවත්ම පේන්නේ නැහැ. පයින් වැඩමවුවොත් තමයි හැමෝටම පේන්නේ කියලා හිතලා නම් එහෙම කරන්නේ. එතකොට දානේ මූලික පරමාර්ථයට අනුකූල නැහැ. උන්වහන්සේලාට සුවයක් සලස්වන්න නෙමෙයි එහෙම කරලා නමුත් මේ ස්වාමින් වහන්සේලා දන්වලඳලා ටික දුරක් හරි පයින් වැඩම කිරීම උන්වහන්සේලාට නිරෝගී සුවය පිණිස හේතු වෙනවා. ඒ වගේම ටික දුරක් හරි පයින් දානෙට කලින් වැඩමවන්නට පුළුවන් නම් ඒකත් උන්වහන්සේලාට පහසුවෙන් දානෙ ටික වළඳන්නට කය සකස් වෙනවා. දකින අයත් සතුටු වෙනවා. ඒ නිසා උන්වහන්සේලා දැනුවත් කරලා ටික දුරක් උන්වහන්සේලාට පාගමනින් වඩෙන්නට අවස්ථාව සලස්වලා මේ පින්කම කරනවායි කියලා හිතනවා නම් එහෙම සැලසුම් කරනවා නම් ඒක උන්වහන්සේලාගේ යහපත පිණිස අනුන්ගේ යහපත පිණිස මනවින් කල්පනා කරලා සැලසුම් කරන දෙයක් නම් ඒ කුසලය ඥාන සංප්‍රයුක්ත කුසලය. එතකොට උන්වහන්සේලා පයින්ද වැඩමවන්නේ වාහනෙන්ද වැඩමවන්නේ කියන එක නෙමෙයි වැදගත් ඒක ඒ සඳහා මොකක්ද අදහස වෙන්නේ? මොන ඉලක්කයක් ඇතුව මොන පරමාර්ථයක් ඇතුවද ඒක කරන්නේ? දැන් දවසක් අපට දානෙකට ආරාධනා කළා නුවර දොස්තර මහත්මේ තමන්ගේ මිත්‍රයෙකුගේ නිවසේ දානේ සකසලා තිබුණේ. එතකොට ඒ දානේ සකස් කරලා අපට දානේ පූජා කරලා වළඳලා ඉවර වෙලා වාහනයට වැඩම කරන්න බලනකොට වාහනේ ටිකක් ඈතට ගෙනහිල්ලා නවත්තලා. එතකොට මොකද කියලා හුවෙන් පස්සේ දොස්තර මහත්තයා තමයි කියලා තියෙන්නේ වාහනේ ටිකක් ඈතින් නවත්තන්න මොකද හාමුදුරුවෝ නිතරම වාහනේ වාඩි වෙලා එහාට මෙහාට යන්නේ. ඒතර අවශ්‍ය තරමට ඇඟ ව්‍යායාම වෙන්නේ නැහැ. ඒතර දානේ වන්දලා ටිකකින් එහෙම ටික දුරක්වත් ඇවිදගෙන යන එක උන්වහන්සේගේ නිරෝගීකමට හොඳයි. ඒතර සීනි වැඩි වෙන්නේ නැහැ. ඒ වගේම කොලෙස්ටරෝල් වැඩි වෙන්නේ නැහැ. ඒතර උන්වහන්සේලා නිරෝගීව අපි රැකගන්න ඕන. ඒ නිසා දානේ වන්දලා ධර්මදේශනා කරලා ආපහු වඩිනකොට ටිකක් පාගමනින් යම් දුරක් වැඩම කරගෙන ගිහිල්ලා වාහනයට ගොඩ වෙන්නට ඉඩ සලස්වන්නට කියලා දොස්තර මහත්මයා තමයි උපදෙස් දීලා තියෙන්නේ. එතකොට ඒකේ පරමාර්ථය හාමුදුරුවෝ අනිත් අයට ප්‍රදර්ශනය කරන්නටවත් එහෙම නැත්නම් ඔන්න ඔහේ පයින් වැඩපු දෙන් දැන් අපේ වැඩේ ඉවරයිනේ කියලා එහෙම දුෂ්ට චේතනාවක් නෙමෙයි. එහෙම මාන පරවශ හැඟීමක් නෙමෙයි. දානෙ දුන්නෙත් උන්වහන්සේගේ යහපත පිණිස දැන් මේ පයින් වැඩමවන්නට සූදානම් කළෙත් උන්වහන්සේගේ යහපත පිණිස. අන්න ඒ විදිහට දානයේ පරමාර්ථය අනුන්ට යහපතක් සිද්ධ කිරීම නම් ඒ යහපත සැලසෙන ආකාරයට සිතුවිලි වචන ක්‍රියා හසුරුව සිතුවිලි වචන ක්‍රියා හසුරුවන්නට අපි දක්ෂ වෙනවා නම් බාහිර සාධක හසුරුවන්නට අපි දක්ෂ වෙනවා නම් ඒ ඒ පමණට තමයි ඒ කරන කුසලයේ ඥාන සංප්‍රයුක්ත කුසලයක් වෙන්නේ. ඒ ඥාන සංප්‍රයුක්ත වෙන පමණට තමයි ඒ කුසලය කෙලස් නසන්නට නිවන් දකින්නට උපකාර වෙන්නේ පාරමිතා කුසලයක් බවට පත් වෙන්නේ. එසේ ප්‍රඥාවෙන් කරන කුසලය ත්‍රි හේතුක කුසලයක් කියලා හඳුන්වනවා. මොකද අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් තුනම එහි යෙදෙන නිසා.